ඉන්දික මහත්මයා අවසරයි අපේ හැඳුරනේ මට අර ඔබ වහන්සේ ධර්මදේශනාවේදී පැහැදිලි කරා අර ප්‍රඥාවයි ශීලයයි මේ උපක්ලේශ වෙන්න පුළුවන් කියලා මේ ඒක උදාහරණයකින් කියන්න පුළුවන් නේද අපේ හැඳුරනේ දැන් විදර්ශනා උපක්ලේශ හැටියට තියෙනවා කාරණා 10ක් එතකොට ඒ 10 පළවෙනි එක තමයි ඕභාස. ඕභාස කියන්නේ ආලෝකය. දැන් අර පසුගිය දවසේ අපේ මේ මනතුංග මහත්මයා උදාහරණයක් කිව්වේ අර එක තරුණයෙක් මේ යනකොට මේ ඇතෙක් ළඟට ඒ තරුණයාට ඕභාෂය මතුවෙච්ච හැටි. එතකොට අන්න ඒ වගේ කෙනෙකුට මේ ඕභාෂය පහළ වෙන්න පුළුවන්. එතකොට ඒ ඕභාෂයම ඒ තැනත්තා වරදවල වටහා ගන්න පුළුවන් දැන් මට මාර්ගඵලයක් ලැබුණා. මට දැන් ධානයක් ලැබුණා. ඒ නිසා තමයි මට මේ తত্ত্বය මේ ඇති උනේ කියලා වරදවල වටහා ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපේ මනසේ දසාකාරයකින් විදර්ශනා උපක්ලේශ මතුවෙන්නට පුළුවන්. එතකොට ඒ ආකාර 10 දක්වනවා ඕභාස, ප්‍රීති, පස්සද්දි, අදිමොක්ක පග්ගහ සුඛ ඥාන ස්මෘති උපේක්ඛා නිකාන්ති එතකොට නිකාන්ති කියන්නේ සූක්ෂම තෘෂ්ණාව ඇත්තට මේ 10 නිකාන්තිය කියන එක විතරයි ක්ලේශයක් තියෙන්නේ අනිත් එකක්වත් ක්ලේශ නෙමෙයි. ඕභාස කියලා කියන්නේ අර මතුවෙන ආලෝකය. ඒක විදර්ශනාව වැඩෙනකොට හොඳට මනස සැහැල්ලු වෙනකොට ඇති වෙන ප්‍රභාවය. ඒක අපරාධයක් හෝ වරදක් හෝ බාධකයක් හෝ නෙමෙයි. ඒක භාවනාවේ දියුණු ලක්ෂණයක්. Uh, ඊළඟට uh, ප්‍රීති ප්‍රීතිය ඇති වෙනවා කියන එක ප්‍රීති සම්බොජ්ජංගය uh, ඇති කරගන්නටත් උදව් වෙනවා. එතකොට භාවනාව හොඳට කරනකොට සැහැල්ලුව ඇති වෙනකොට ප්‍රීතිය ඇතිවීම වරදක් හෝ අපරාධයක් නෙමෙයි. ඒක භාවනා මාර්ගයට සහයෝගය. ඊළඟට පස්සද්දි පස්සද්දි කියලා කියන්නේ කායික මානසික සැහැල්ලු බව. සැහැල්ලු බව පස්සද්දි සම්බොජ්ජංගයේ හැටියටත් අපි වැඩි යුතු කාරණයක්. ඊළඟට අදිමොක්ඛ කියලා කියන්නේ ඒ තමන් කරගෙන යන කාර්ය ඒක ඒකද මේකද කරනවද නැද්ද කියලා වැනි වැනි ඉන්නේ නැතුව විශ්වාසයෙන් ඒ යන ගමන් මඟ පැමිණෙන පැමිණෙන කරුණු පිළිබඳව දැඩි විශ්වාසයෙන් යුක්තව ඒ ගමන ඉදිරියට යන ගතිය අදිමොක්ක ඒක සද්ධාව වගේ ලක්ෂණයක් සද්ධාව නෙමේ සද්ධාවේදී ඇති වෙන්නේ බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳ විශ්වාසය මෙතන තියෙන්නේ ධර්ම පිළිබඳව විශ්වසනීය ඒක සැක කරන්නේ නැහැ ඒක ඒ එන හැටියට ගන්නවා අදිමොක්ක ඊට පස්සේ පග්ඝහ කියලා කියන්නේ වීරය. එතකොට වීරය අකුසල වීර නෙමෙයි මේ මට්ටමට විදර්ශනා වැඩෙනකොට එතනත්තට ඇති වෙන්නේ කුසල වීරය. එතකොට කුසල වීරය අත්‍යවශ්‍යයි මේ ගමනේදී. ඊළඟට සුඛ සුඛ කියලා කියන්නේ කායික මානසික සැපය. ඊළඟට ඥාන ඥාන කියලා කියන්නේ මේ චිත්තචෛසික මේ රූප ධර්මයන් තව විනිවිද දකින විදිහේ ප්‍රඥාවක් ඇති වෙනවා. ඒතර ප්‍රඥාව කොහෙත්ම අකුසලයක් නෙමෙයි. ප්‍රඥාව කුසලයක්මයි. ඊළඟට ස්මෘති. ස්මෘති කියලා කියන්නේ සතිය. ඒ සතිය හරියට දක්වන්නේ නිකන් මේ පර්වතයක් වගේ හෙලවෙන්නේ නැතුව හරියටම අවශ්‍ය දෙයට අවධානය යොමු කරන්න පුළුවන් ඕන තරම් වෙලා අවධානය පවත්වාගෙන යන්න පුළුවන් අන්න ඒ විදිහට ප්‍රබල සිහියක් පිහිටනවා ඊළඟට උපේක්ඛා උපේක්ඛා කියලා කියන්නේ తත්‍ර මජ්ජත්තතාව. ඒ කියන්නේ මේ සංස්කාර ධර්මයන් පිළිබඳව මධ්‍යස්ත ගති. දැන් මේ එකක්වත් කෙලස් නෙමෙයි. ක්ලේශයක් හැටියට කියන්න පුළුවන් එකම එකයි තියෙන්නේ නිකාන්ති කියන 10 වෙනි කාරණේ විතරයි. හැබැයි ඒ නිකාන්තිය නිසා අනිත් සියල්ලම උපක්ලේශ බවට පත් වෙන්න පුළුවන්. අර විදිහට ගැඹුරින් මේ අවධානය යොමු කරන යොමු කරන සංස්කාර ධර්මයේ කෙරෙහි දැඩිව සිහිය පිහිටනවා ඒකාග්‍රතාවය උපේක්ෂාව ඒ වගේම විනිවිද දක්නා වූ ප්‍රඥාව මේවා ඇති වෙනකොට ඒතනත්තාට එකවරම හැඟෙන්නට පුළුවන් දැන් මම ඵලයකටපත් වුණා. දැන් මම කෙලස් නැසුවා. දැන් අන්න මමායනයෙන් සහ උපාදානයෙන් ගත්තු ගමන් එතනින් එහාට එයම ඒතනත්තාට උපක්ලේශයක් වෙනවා විදර්ශනා මාර්ගයේ ඉදිරියට නොයන්නට. ඉතින් අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දක්වනවා දැන් සූවිසි ප්‍රත්‍ය කතාවේදී මුලින් මුලින් ඇති වෙන කුසල ධර්ම පසුපසුව ඇති වෙන අකුසල ධර්ම වලට ආසේවන ප්‍රත්‍ය හැටියට ප්‍රත්‍ය වෙන්නට පුළුවන්. එතකොට ඒ කුසල ධර්මය අකුසලයක් කියන එක නෙමෙයි. කුසල ධර්මය ඇති වුණු සැනින් නැති වෙනවා. අපි මුලින් කතා කළා වගේ ඒක නිරුද්ධ වෙනවා. ඒකෙහි ධර්මතාවය, ඒහි අනිත්‍ය ලක්ෂණය. හැබැයි නැති වෙනකොට ඒක පාදක කොටගෙන මේ පුද්ගලයාට ක්ලේශයක් උපදින්නට පුළුවන්. සති සම්පජඤ්ඤ හරියට මේ කරන කාර්ය ගැන සිහියෙන් හිටියේ නැත්තම් දැන් මෙතන තියෙන ඊටාම සූක්ෂම තැන තමයි දැන් විදර්ශනා මේ උපක්ලේශ මතුවෙන්නේ සාමාන්‍ය අවස්ථාවේදී නෙමෙයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පහළ වෙන්න තැනදී තමයි මේ උපක්ලේශ මතුවෙන්නේ. එතකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මග නොමග දැනගන්නා ඥානය. ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය. එතකොට ඥාන දර්ශන විසුද්ධියේදී තමයි මාර්ගඵල ලබන. දැන් මේ මාර්ගඵල ලබන්න ඔන්න මෙන්න කියලා තියෙද්දිත් ඒතනත්තගේ මනස මේ ප්‍රඥාව පවා උපාදාන කරගන්නට පුළුවන් සිහිය පවා උපාදාන කරගන්නට පුළුවන්. ඉතින් එතනදී අර අපි නිතරම කතා කරන විදිහට ඒ පුද්ගලයාට කරන කාර්ය පිළිබඳව වැටහීමක් තියනටත් ඕන. ඒ වගේම ඒ කරන කාර්ය තුල තමන් ඒක කරන්නේ මොකටද? අන්න සාත්තක සම්පජඤ්ඤය තමන්ට තියෙන්න ඕන මේක කිරීමේ අර්ථය කොමක්ද මේ ක්ලේශයන්ගෙන් මිදීම සහ පංචස්කන්ධයෙන් මිදීම කියන ඉලක්කය ඇතුවයි මේක කරන්නේ ඒක අමතක වුණොත් ඒක මොහොතකට ඒකෙන් ගිලිහුණොත් අර ඕනම ධර්මයක් එතනින් එහාට උපාදාන කරගෙන මග විනාශ කරගන්නට පුළුවන් ඉතින් ඒ නිසා තමයි නිවන් දකින්නට යන ගමනේදී බොජ්ජංග බෝධියට අංගයක් බවට පත් වෙන්නට නම් ඒතනත්තාට මේ සියලු ධර්ම බෝධි ඒ කියන්නේ අවබෝධය ඉලක්ක කොට මොකද්ද අවබෝධය? ක්ලේශයන්ගෙන් මිදීම සහ පංචස්කන්ධයෙන් මිදීම කියන දැක්ම ඇත්තුවම මේක කරන්නට පුළුවන් වෙන්නට. එතකොට මේ පරමාර්ථය ගිලිහුණොත් අනිත් ඕනම යහ ගුණයක් අනර්ථය පිණිස පවතන. දැන් මේක අපි දකින ඕනම තැනක දැන් ආයතනවල වුණත් ආයතනයක ඊටාම හොඳ පරමාර්ථ වලින් පටන් ගන්නවා. පටන් අරගෙන කාලයක් යනකොට ඊට පස්සේ ලැබෙන ප්‍රතිලාභ ආදියත් එක්කලා ඒගොල්ලෝ පටන් ගත්තේ මොකටද කියලා අමතක වුණොත් තන්නේ කරම එතනින් එහාට ගමන් මඟ වෙනස් වෙනවා. කන පිටට යනවා. අර කවුද ලංකාවේ හිටපු ප්‍රශ්න මේ අධිකාරම්තුමා අධිකාරම්තුමා ඒ කාලේ හදලා තියෙනවා අවිහිංසා සංවිධානයක් ඊළඟට අමද්දප සංවිධානයක් එතකොට මේ අමද්දප සංවිධානය ඔස්සේ තරුණයෝ පිරිසක් පුහුණු කරලා මත්පැන් වලින් වළක්වා ගන්න, ඒ වගේම බීඩි සිගරට් බොන ඒවාම වළක්වා ගන්න පිරිසක් හදලා දෙනවා. එතකොට දැන් මේ පිරිස ඒගොල්ලන්ගේ සීමාව ඉක්මවා ගිහිල්ලා සමහර වෙලාවට බස් වල එහෙම කවුරු හරි සිගරට් එකක් බිබී ඉන්නවා නම් කෙලින්ම ඇදලා වීසි කරන මට්ටමට ඇවිල්ලා තරුණ කාලේ ඒගොල්ලෝ ජවයත් එක්කලා ගන්න. ඉතින් එතකොට අර මිනිස්සු බනිනවා, ගහන්න එනවා, ඔය වගේ ප්‍රශ්න. දැන් මේකත් එක්කලා පස්සේ ඒක රැස්වීමක් තියෙනකොට අර තරුණයෝ කියනවලු අධිකාරම් මහත්තයාට මේ සර් අපි දැන් මේ අපේ වැඩේ මේ මේ විදිහට ප්‍රශ්න ගොඩක් එනවා බාධක ගොඩක් එනවා දැන් අපි මේක නවත්තන්න හොඳ අපි මරාගෙන මැරිලා හරි අපි ජය ගන්නට ඕන මේ කරන වැඩ. දැන් එතකොට අධිකාරම් මහත්තයා කිව්වලු ඕක තමයි අපි හැමෝටම සිද්ධ වෙන්නේ. මේක දැන් පටන් ගත්තේ මොකටද කියලා දැන් නිනවුනේ. මරාගෙන මැරෙන්න නෙමෙයිනේ පටන් ගත්තේ මිනිස්සු මේකෙන් මරණයෙන් බේරන්න. හැබැයි මිනිස්සුන්ට ටික කාලයක් යනකොට ඒ ආයතනේ ගොඩනගා ගත්තේ මොකටද දැන් යන්නේ කොහෙද කියලා නිනවුනේ. මේ භාවනා මාර්ගයේ හැමතිස්සෙම ඕක වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දිනපතාම භික්ෂූන් වහන්සේලාට පරමාර්ථය සිහි කරලා තියෙනවා. හන්ද මේ දිනපතාම දේශනා කරලා තියෙනවා. බුද්ධෝත්පාදෝ දුර්ලභෝ manussත් පටිලාභෝ දුර්ලභෝ දුර්ලභං සද්ධම්ම සවන දුර්ලභා කන සම්පatti මේ විදිහට මේ කාරණා දුර්ලභයි කියනවා. ඒ කියන්නේ බුද්ධෝත්පාදය දුර්ලභයි, manussාත්ම භාවය දුර්ලභයි, ෂණ සම්පත්තිය කියලා කියන්නේ අර අෂ්ට දුෂ්ටක්ෂණයන්ගෙන් වැළකීලා, ඒ කියන්නේ සතර අපාය උපදින්නේ නැතිව මේ අසඤ්ඤ තලවල උපදින්නේ නැතිව, මිත්‍යා දෘෂ්ටි කුලවල උපදින්නේ නැතුව, අංග විකෘති නොවි, මන්ද බුද්ධික නොවි, පිට සක්වල උපදින්නේ නැතුව, ප්‍රත්‍යන්ත ජනපදවල උපදින්නේ නැතුව මේ විදිහට මේ ලබලා තියෙන අවස්ථාව ෂණ සම්පත්තිය ඊළඟට මහානකම සද්ධාව සද්ධර්ම ශ්‍රවණ මේ ඔක්කොම දුර්ලභ ඒ දුර්ලභ කරුණු නුඹලට ලැබිලා තියෙනවා මොකටද මේක ලැබුණේ අප්‍රමාදේන සම්පාදේ එතකොට එහෙමයි පටන් ගන්න අප්‍රමාදේන භික්කවේ සම්පාදේත දුර්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ත පටිලාභෝ දුර්ලභ කන සම්පත් දුර්ලභ පබ්බජ්ජ දුර්ලභං සද්ධම්ම සවන මේ ටික දිනපතාම කටපාඩම් කරනවා වගේ බුදුහාමුදුරෝ දේශනා කළා භික්ෂුන් වහන්සේලාට. ඇයි ඒ? ආවේ මහානකමට කෙලස් නසන්නට තමයි. හැබැයි ආවට ඒ පැමිණෙන පැමිණෙන කරුණුත් එක්ක ආවේ මොකටද කියලා වහාම අමතක වෙනවා. ඒක තමයි ප්‍රත්‍යඥ සත්‍යයේ ස්වභාවය. අර සෝවාන් ඵලයටවත්පත් වුණොත් තමයි Tamange ඉලක්කයෙන් ගිලිහෙන්නේ නැත්තේ. ඒ නිසයි සෝතාපන්න ඒ ප්‍රවාහයට ඔහු වැටුණා කියලා කියන්නේ දැන් ආය ආපහු එන්නේ නොමග යන්නේ නැහැ. ඒ මගේ කොච්චර හරි කොච්චර ප්‍රමාද වුණත් අනිවාර්යෙන් යනවා. මේ ප්‍රත්‍යඥය එහෙම නැහැ. ඕනම තැනකින් කඩා වැටෙන්න පුළුවන්. ඕනම තැනකින් වෙනස් වෙන්න පුළුවන්. ඒ අවධානම සහිතව යන්නේ. ඇයි ඒ? ඒ තැනත්තට ඕනම මොහොතක පරමාර්ථයේ ගිලිහෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මාර්ගඵල ලබන්න ඔන්න මෙන්න කියා පුද්ගලයා නිවැරදි අර්ථයෙන් ගිලිහෙන්නට පුළුවන්. සාත්තක සම්පජඤ්ඤ මේක කරන්නේ කුමක් සඳහාද මගේ මේ ප්‍රයත්නයේ අර්ථය මොකද්ද කියන එක සිහි කලේ නැතිනම් ප්‍රඥාවක් තියනවා සද්ධාවක් තියනවා සීලයක් තියනවා වීරිය තියනවා සිහිය තියනවා උපේක්ෂා ඔක්කොම තියනවා පරමාර්ථයේ ගිලිහුනොත් මග නොමග වරද්ද ගන්න. එහෙම අපේ හම්බුනේ බොහොම මේ හොඳ පැහැදිලි කිරීමක් ඒ කියන්නේ අර හොඳ දේත් නරකට හිටින්න පුළුවන් යම් කිසි දුරක් ගියාට පස්සේ ඒක තමයි අපේ හඳුරන්නේ. මේ ලෝකයේ හොඳ කියන්නේ යම් කිසි ප්‍රමිතියක්. ඒ කියන්නේ හොඳ කියන එක පරමාර්ථයට අදාළව සාධක අදාළව අවස්ථාවට අදාළව පුද්ගලයට අදාළව මේ ගොඩාක් දේවල්ට අදාළව තමයි හොඳ කියන එක තීරණය. එහෙම නැතුව අපට පරමාර්ථ වශයෙන් හොඳ වූ ධර්ම කිසිවක් නැහැ. දැන් ප්‍රඥාව පරමාර්ථ වශයෙන් හොඳ ධර්මයක් කියලා එහෙම ගන්න බෑ. ඇයි ඒක අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධර්මයක්. ඒක හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා, වහා බිඳී යනවා, ඉපදීන් මිදින් දෙකෙන් පෙළෙනවා, ඉපදීන් මිදින් දෙකෙන් දැවෙනවා. ඒ ඒ පොදු ලක්ෂණ ඒකටත් තියෙනවා. ඒක සුභ වශයෙන් ගන්න බෑ. ඒකත් අසුභ ධර්මයක්. හැබැයි ඒක අපට උපයෝගීතාවයක් තියෙනවා මේ අදාළ කාර්යයේදී. මෝහය දුරු කිරීමට, අවිද්‍යාව දුරු කරන්නට ප්‍රඥාව අපට උපකරණයක් වෙනවා. ඒ අර්ථයෙන් ප්‍රඥාව වැදගත් වෙනවා මිසක් ඒ අර්ථය නිසා ප්‍රඥාව ඉදිරියෙන් තියා ගන්නවා විනා එහෙම නැත්නම් ප්‍රඥාව කියන එක එක්තරා සංස්කාර ධර්ම. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කුල්ලූපමවෝ භික්කවේ ධම්මං දේසිස්සාමි නිත්තරණත්තායනෝ ගහනත්තාය. මම නුඹලාට පහුරක් කොටයි මේ ධර්ම දේශනා කරන්නේ. ඊතරවන්නට විනා කරපින්නාගෙන යන්නට නැහැ. එහෙම කරපින්නාගෙන යන්න තරම් සුදුසු ධර්මයක් මේ සංස්කාරවල කිසිවක් නැහැ. එහෙම තියනවා නම් ඉතින් මේවා තියාගෙන ඉන්න ඕන මේවා අහෝසි කරන එක නෙමෙයි. සියලු සංස්කාරයන් නැවත නොහට ගන්නාකාරයෙන් දුරු කළ යුත්තේ ඇයි මේ කිසිවක වැදගත්කමක් නැතිද හැබැයි අපිට මේ වැඩේ කරගන්න යම් යම් ධර්ම උපයෝගී වෙන. ඒ නිසා ඒවා අපි වැඩි දියුණු කරනවා. එහෙම නැතුව ඒ සංස්කාරමය වශයෙන් ඒවා තියෙන වැදගත්කමක් නිසා නෙමෙයි. ඒවා වැදගත්කමක් අපි දැක්කොත් අපි සංස්කාරයන් අතහරින්නේ අපි ඒතර නවතිනවා. අන්න ඒක තමයි මේ විදර්ශනා උපක්ලේශ කියලා කියන්නේ.